99ක් එහෙම නෙවෙයි. 100ට 100ක්ම ප්‍රයෝජනවත් උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි බද්ධිකා මරණ සූත්‍රය. පාලි භාෂාවෙන් බද්ද කියලා කියන්නේ සොඳුරු කියන එකට. මරණය කියලා කියන්නේ නම් දිනපතාම අප අතර මේ සිද්ධ වෙන මේ මරණය. ඒතර සොඳුරු මරණය පිළිබඳව අද මේ දේශනාව. තව විදිහකින් කිව්වොත් සතුටින් මැරෙන විදිහයි මේ දේශනාවෙන් අපි පින්නතුලට කියලා දෙන්නේ. පින්නතුලට මතක ඇති ඉස්සර අපේ ආච්චිලා කියලා කියන කතාවක්. ඒගොල්ලෝ කියනවා නිතරම මොන දේ වුණත් කමන්නේ මට සන්තෝෂෙන් ඇස් දෙක පියාගන්න ලැබුණොත් ඒ ඇති කියනවා. එහෙම කියනව නේද? ඒක පින්නතුනේ ලොකු තේරුමක් තියෙන කතාවක්. සතුටින් මරණයටපත් වුනොත් විතරයි කෙනෙකුට සුගතිගාමි වෙන්නවත් අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ දේශනාව මරණය හා සම්බන්ධ දේශනාවක් නිසා මරණය පිළිබඳව කරුණු කීපයක් පිළිතුරට මුලින්ම පැහැදිලි කරන්න කැමතියි. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් ගින්ජිකා වසත කියන ගඩොලෙන් කරපු ආරාමයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට නමක් භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මෙතෙන්ට වැඩම කළා. වැඩම කළ ලැබුව මහණනි මොකද්ද කරන භාවනාව? ඉතින් හාමුදුරු කෙනෙක් කිව්ව භාගතුන් වහන්සේ අපි මරණ සතිය වඩනවා. බොහොම හොඳයි. කොහොමද මේ නම් මරණ සතිය වඩන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ මට එක දවසක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. එතනින් එහාට මම මොකෝත් හිතන්නේ මගේ අපේක්ෂාව බලාපොරොත්තුව තියෙන්නේ එක දවසයි. ඊළඟ හාමුදුරුවෝ මේ නම කොහොමද වඩන්නේ? උන්වහන්සේ කියන භාගතුන් වහන්සේ මම් මරණ සතිය වඩන්නේ මට එක වරුවක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. තථාගත අනුශාසනාව අනුව. ඊටහා මම මොකුත් හිතන්නේ මගේ බලාපොරොත්තුවක් නැහැ. ඊළඟ හාමුදුරන්ගෙන් අහනවා. මේ ඇත්ත කොහොමද වඩන්නේ? ඒ හාමුදුරු කියනවා භාගතුන් වහන්සේ මම් මරණ සතිය වඩන්න එක පින්න පාතයක් වඩින වෙලාවේ මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාව. ඔය විදිහට හාමුදුරුවෝ 6 නමක්ගෙන් අහුවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ හත් වෙනි හාමුදුරන්ගෙන් අහනවා. මේ ඇත්ත කොහොමද මරණ සත්‍ය වඩන්නේ? මේ හාමුදුරුවෝ කියනවා භාගතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ කටට ගත්ත බත් පිට උගුරෙන් පහලට යන්න කලින් මගේ මරණය සිද්ධ වෙයි කියන සංඥාවක් කො මට තියෙනවා. අටවෙනි හාමුදුරන්ගෙමුත් ඇහුවා. අටවෙනි හාමුදුර කියනවා භාග්‍යතුන් වහන්සේ මම් මරණ සතිය වඩන්නේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය සිද්ධ වෙයි කියන සංඥාවයි මට තියෙන්නේ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ හරියට අර පන්ති කාමරයක ගුරුවරයෙක් වගේ මේ හාමුදුරුවෝ අටනමට ලකුණු දුන්නා. මරණ සත්‍ය වැඩිම පිළිබඳව. උන්වහන්සේ වදාලා මරණ සත්‍ය වැඩිමින් මේ නම අටනම අටනමකින් හය නමක්ම අසමත් කිව්වා. දෙනමයි සමත් උනේ. කවුද? කටට ගත්ත බත් පිළ උගුරෙන් පහළට යන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතපු ස්වාමීන් වහන්සේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතපු හාමුදුරුවෝ විතරයි. පින්නතුනේ එහෙමනම් මරණ සතිය වැඩිවීමෙන් අපි කොච්චර ඈද්ද කියලා අපි හිතන්න බලන්න. සමහර වයෝවෘද්ධ මිනිස්සු එනවනේ. සමහර මහත්තුරු වෙලා අපිත් එක්ක කතා කරගෙන ඉන්නවා. එතකොට කියනවා අනේ හාමුදුරුවනේ දැන් ඉතින් අපේ කාලය ඉවරයි. ඕන්නම් අපි තව අවුරුදු 10ක් 15ක් ජීවත් වෙයි. මට පේනවා තව අවුරුද්දක්වත් ඉන්න බෑ වගේ. නමුත් බලන්න පින්නතුනේ වචනේ පාවිච්චි කරන්නේ තව අවුරුද්දකින් දෙකකින් මැරලා කියලාවත් කියන්නේ කියන්නේ තව අවුරුදු 10කින් 15කින්. එහෙමවත් කියන්න හිත හැදිලා නැහැ. මෙතන ඉන්න පුංචි ළමයා පවා දන්නවා මැරෙනවා කියන එක ඉතින් 아무තු දෙයක් නෙවෙයි. නමුත් අපිට නැත්තේ මොකක්ද? මරණ සතිය නෑ. මරණානුස්මතිය අපි වඩලා නෑ. මේ කවුරුත් කීයටවත් හිතන්න එපා මරණ සතිය වැඩි වීම කියලා කියන්නේ ඍණාත්මක පැත්තක් කියලා. මේක පින්නතුර නියම ධනාත්මක චින්තනයක්. මරණ සතිය වඩනවා කියලා කියන්නේ කෙලෙස් හරිය අඩු වෙන්නේ නැති. කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒක මැරෙනවානේ. ඊර්ෂ්‍යා කළා වැඩක් නැහැ මැරෙනවා. තරහ වෙලා වැඩක් නැහැ මැරෙනවානේ. එහෙමනම් අපි නිතරම මරණ සතිය වඩන්න පුරුදු වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට වික්ෂුන් වහන්සේලාට දේශනා කළා පුදුම ගණනය කිරීමක් කළා. උන්වහන්සේ අහනවා වික්ෂුන් වහන්සේලාගේ මහණනි අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් මාස කීයක් අපි ඉන්නවද? මාස කීයක් අපට හම්බ වෙනවද? ඉතින් මාස ගාන මතක තියෙන්න ඕන. දැන් මම නම් මම ඉපද ජීවත් වෙච්ච මාස ගාන දවස් ගාන මට හැමදාම මතකයි. පින්නතුනේ අවුරුදු 100ක්ම හිටියොත් මාස 1200ක් හම්බ වෙනවා. මාස. ඒකම 100ක් ඉන්න අය අද නැහැ නේ. එහෙනම් 200 කපන්න වෙනවා. උපරිම මාස 1000 ජීවත් වෙන්න. දැන් බලන්න 2023 අවුරුද්ද කියන්නේ මට මේ ඊයේ පෙරේදා වගේ. ඒ ජනවාරි මාසේ ලැබුපු වෙලාවේ 2023 මම ඉපැත්තේ හොඳ කාලයක්. මාස 12 ගෙවුණා. දැන් මේ 2024 මාසයක් ඉවරයි. එතකොට බලන්න මාස යන වේගය හොයන්න පුළුවන්. ඉතින් බලන්න පරමාවිත වින්දොත් මාස 900ක් විතර නිින්දි. මාස ලොකු බලාපොරොත්තු අහස උසට නම බලන්න ජීවිතේ ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මම මේ කියන්නේ බුද්ධ වචනේ. උන්වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා අවුරුදු 100ක්ම ජීවත් වුණු දවස් කීයක් ජීවත් වෙනවද? දවස් කීයට? 36500යි. ඒකෙන් ඉතින් 100ක් නැති හින්දා 6500 කැපුවා. එතකොට 30000යි. දවස් 30000යි. දැන් අද මේ බණ අහලා ගෙවල් වලට ගිහලා රෑවෝ වෙනකොට මොන හරි කාලා බෙර නිදා ගන්නවනේ. හෙට උදේට නැගිටින්නේ ඔබත් මාත් අපි හැමෝමත් මරණයට එක දවසකින් කිට්ටු කළ නෙවෙයිද? දැන් මම මේ කතා කරන වචනයක් පාසාම මේ කොහෙටද මම යන්නේ? මරණයට. මේ ජීවෙන තප්පරයක් පාසාම ලං වෙන්නේ කොහෙටද? මරණයට. මේක හරියට දැල්වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල්වෙනවා කියලා කියන්නේ ඒකේ අභාවයට යන එකනේ. අපි ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි. මේ ගත වෙන හැම තප්පරයකම කෙට් වෙන්නේ මරණයට. ඒක කොයි වෙලේද කියලා කියන්න බෑ. ඊළඟට පින්නතුනේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ලොකුම වැඩේ මොකක්ද? කන එක නේද? කන එකයි තින් අදින එකයි. අපි හිතමු බත් වේල් දෙකක් කාලා උදේට සැහැල්ලු ආහාරයක් කෑවොත් බත් වේල් කීයක් කයිද? බත් වේල් 72000ක් විතර කයි. බත් වේල්. එතකොට බලන්න ඒකෙමුත් පින්නතුනි පුංචිම කාලේ බත් කන්න බෑනේ. චූට් ළමයි බත් කන්නේ වයසට ගියහම බත් කන්නත් බෑ. ලෙඩ වුණාම කන්න පුළුවන්. ඒත් බත් කන්න බෑ. බත් නැතුව නොකන අවස්ථාත් කාට වුණත් තියෙනවා. ඊළඟට ඉතින් ওই තරහ මරහ වෙලා හැම කන්න තවත්තක් තියෙනවනේ. එහෙම බලපුවාම කෑම වේල 30 40000ක්වත් කන්න නැතුව ඇති. බලන්න. සාමාන්‍යයෙන් අනිත් ඔය දිව්‍ය ලෝකත් එක්ක බ්‍රහ්ම ලෝකත් එක්ක සංසන්දනය කරපුවාම සමහර දිව්‍ය ලෝකවල අපි මේ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට පින්නතුනි ඒ දිව්‍ය ලෝකවල ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරනකොට අපේ ආයුෂ ඉවරයි. හරියම චූටි කාලයක් අපිට තියෙනවා. දැන් පින්නතුල බලමු අපිට ගන්න දිව්‍ය ලෝක ටික. දිව්‍ය ලෝකවල දැන් තාතුම් මහරජික තාවතින්ස යාම තුසිත නිම්මානතුම තියෙනවනේ. ඉති කුඩාම දිව්‍ය ලෝකේ ආවිස අඩුම දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය වර්ෂ 500ක්. ඊළඟ දිව්‍ය ලෝකේ තියෙනවා 1000ක්. එහෙම තමයි වැඩි වෙන්නේ. ඊළඟ එකේ 2000යි. ඊළඟ එකේ 4000යි. මේ අපේ වවුරුදු නෙමෙයි දිව්‍ය වවුරුදු. ඊළඟ එකේ 8000යි. ඊළඟ එකේ 16000යි. කොහොම තමයි වැඩි වෙන්නේ. ඊළඟ බ්‍රහ්ම ලෝක තියෙනවා කතා කරන්න බෑ කල්ප ගාන. කල්පේ කියන එක අපිට දැන් විස්තර කරන්න මම යන්නේ නැහැ. උපමාවලින් තමයි කල්ප විස්තර කරන්න පුළුවන්. කල්ප 84000ක් ආශ තියෙන දිව්‍ය ලෝක තියෙනවා. බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම ලෝක. කල්ප 84000. දැන් නේව සංඥා නා සංඥා කියන බ්‍රහ්ම ලෝකේ කල්ප 84000ක් ආවිස. දැන් කල්පය කියන එක චුට්ටක් කිව්වොත් ඇත්තටම යොදුන් 16ක් යොදුනක් දිග යොදුනක් පළල. ඒ කියන්නේ චතුපොන් 16ක් දිග සැතපුම් 16ක් ගැඹුරු. ලොකු වලක් තියෙනවා. සැතපුම් 16ක්. මේකට අවපුරවනවා. අපපුරවලා අවුරුදු 100කට වතාවක් එක අබෑටයක් එළියට ගන්න. කවදා හරි මේ අබෑට ටික ඉවර වෙන්න පුළුවන් කියන කල්පය ඉවර වෙන්නේ නැහැ කියන. තේරුණාද? එතකොට බලන්න. දැන් ඔය වගේම උපමාවක් තියෙනවා මහා ඔයගේ ගල් පර්වතයක් තියෙන සැතපොන් 16ක් දිගයි පළලයි විශාල ගල් පර්වතයක්. අවුරුදු 100කට වතාවක් దేవතාවියක් යනවා මේ ගල උඩින්. ඇයගේ මේ දිව්‍ය සලුව ගෑවිලා මේ ගල කවදා හරි ගෙවෙන්න පුළුවන් කියනවා. නමුත් කල්පය ගෙවෙන්නේ නැහැ කියනවා. හිතා ගන්නකෝ. ඒ වගේ කල්ප 84000ක් ආශ්‍රිත තියෙන තැනුත් තියෙනවනේ. එතකොට බලන්න දැන් පුරාම දිව්‍ය ලෝකෙට අපි එමු. ඒක කීයද කිව්වේ? දිව්‍ය වර්ෂ 500යි. ඒක මනුස්ස වර්ෂ වලට හදලා ගත්තාම අවුරුදු 90 ලක්ෂයක් වෙනවා. එතකොට බලන්න අපි ළඟට ඉන්න තාතුම් මහරජකේට අවුරුදු 90 ලක්ෂය අපිට අවුරුදු 100ක්වත් නැහැ. ඒකනේ අර කතාවක් තියෙන්නේ. එක දෙවගණකුයි දිව්‍ය පුත්‍රයෙකුයි නන්දනවනේට යනවා මල් නෙලන්න. ඒ වෙලාවේ දෙවගෙනගේ ආවිස පිරිහෙනවා. ඉවර වෙනවා. මේ දිව්‍ය ලෝකයේ ස්වභාවය මේ වගේ මృత ශරීරයක් නැහැනේ. කපුරු පුච්ච වගේ එකපාරම අතුරු දහන් වෙනවා. ඉතින් මේ දෙවගණ අතුරු දහන් වුණා. අභාවයටපත් වුණා. එයා මනුලොව ඉපදිලා අවුරුදු 73ක් ආයු වළඳලා ගැහැණු ළමයිම තුන් දෙනෙක් හදලා ඒ අය විවාහ කරලා හොඳට පින්කම් කරගෙන අර දිව්‍ය ලෝකයේම පහළ වුණා. එතකොටත් අර දෙවියා චහතු මහරජික දිව්‍ය ලෝකේ අර දෙවියා එතකොටත් මල් වනේ මල් වෙනලා ඉන්නවා. ඇහුවත් අර කුමාරිකාවගෙන් ඔයා මේ පැය දෙකක් මම දැක්කේ නෑ. එතකොට මෙයා මෙහි මනුලොවට ඇවිල්ලා ළමයි තුන් දෙනෙකුත් හදලා. ඒ විවාහ කරලා දීලා. මරණයටත්පත් වෙලා ආයෙ එතෙන්ට යනකම් අර දෙවිය දන්නේ ඔන්න අපේ ආවිස. ඒ නිසා පින්නතුනි මේක හොඳට තේරුම් ගන්න. දවස් 25000ක් විතර කියන්නේ මොකද්ද කියලා හිතලා බලන්න. එහෙමනම් අපට මේක ජීවිතේ ලැබිලා තියෙන ಗುಣධර්ම පුරාණකමයි. වෙන දෙයකට නෙවෙයි. බුද්ධ ශාසනයක් තියෙන කාලේ ಗುಣධර්ම පුරන්නමයි අපිට ඊර්ෂ්‍යා කරන්න රණ්ඩු කරන්න කාලයක් නැහැ. බොහෝම ටික කාලය අපිට තියෙනවා. එහෙමනම් මේ දේශනාව ඊටාම වටිනවා මොකද මරණයටපත් කැපවිච්ච පිටසක් අපි. ඉතින් මේ දේශනාවට පාදක වෙච්ච කාරණේ කෙටියෙන් හරි මතක් කරන්නම්. එක වික්ෂුන් වහන්සේලා පිටසක් ඈත වනයකට ගියා භාවනා කරන්න. ඉතින් භාවනා කරන්න ගියාට මොකද? උන්වහන්සේලාට සමාධි මාත්‍රයක්වත් නැහැ. දැන් වැඩි කාලයක් නෑ මේගොල්ලෝ පැවිදි වෙලා බණ හණ්ඩාව බුදුරජාණන් වහන්සේ ළඟට පැහැදුනා මහාන වෙන්න තීරණය කළා ළමයි 25ක් විතර ඒ වගේ කණ්ඩායමක්. ඉතින් භාවනාවක් ඉගෙනගෙන කැලේකට ගිහිල්ලා මාසයක් හතක් පුදුම විදියකින් භාවනා කළා. කිසි ප්‍රතිඵලයක් නැහැ. සමාධි මාත්‍රයක්වත් නැහැ. මේ හාමුදුරුවන්ට ඉස්සර වගේම අර ගිහි කාලේ වගේම රාගෙ තියෙනවා. ද්වේෂේ තියෙනවා. කිසි වෙනසක් නැහැ සිවුර විතරයි. මේ හාමුදුරුවෝ කල්පනා කළා මේක හරියන්නේ අපි යම් බුදුරජාණන් වහන්සේ හම්බෙයි. බුදුරජාණන් වහන්සේ හම්බෙලා මේකට පිළියමක් ඉල්ලගමු කියලා මේ හාමුදුරුවෝ ඔක්කොම ජේතවනාරාමයට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේගේ චරිතක් තියෙනවා පිළිසඳර කතාවේ තියෙනවා. කොහොමද එනකොට ආග්‍ය තොරතුරු අහනවා. මහානදම් පුරන්න දානේ හම්බුණාද කියලා ඒ වගේ විස්තර අහනවා. එහෙම විස්තර ඇහුවට මේ භික්ෂුන් වහන්සේලාට බණ කිව්වේ නැහැ. මේ හාමුදුරුවෝ හිතුවා අද බණ කිව්වේ නැතුවට හෙට අනිද්ද වෙනකොට අපිට බණ කියයි. ඉතින් දින ගෙවුණා සති ගණන් ගෙවුණා මාස ගණන් ගෙවුණා මාස හයක් විතර ගියා බුදුරජාණන් වහන්සේ එක බණ පදයක්වත් මේ බිතුන් වහන්සේට කිව්වේ නැහැ. දැන් මේ හාමුදුරුවෝ බොහෝම දුකසේ ඉන්නවා. දැන් සංගතලේ අර හාමුදුරුවෝ ටිකක් මැල වෙලා වගේ. සරුවත් මහරහතන් වහන්සේ දකිනවා මේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ඉන්නවා බොහෝම දුකේ. ඒකනේ සරුවත් මහරහතන් වහන්සේට අම්මා කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේලා වන අපට සරුවත් මහරහතන් වහන්සේ අම්මා කෙනෙක් වගේ. තව විදිහකින් කියනවා නම් දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපේ පවුලේ ලොකු අයියා. තමයි සරුවත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ හැඳින්වුවේ බුදුරජාණන් වහන්සේම අයියා හැටියට. අම්මා හැටියට. දැන් අම්මට ගෙදර ළමයි 20ක් හිටියා. එක ළමෙක් ගැටලුවක් ඉන්නවා නම් අම්මට හංගන්න පුළුවන්. අම්මට හංගන්න බෑනේ. අම්මට අහු වෙනවා මේ ළමයා ඉන්නේ මොකක් කරේ ප්‍රශ්නයක. අන්න ඒ වගේ කියනවා සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා පැත්තකට එක් කරගෙන ගිහලා වාඩි කරවල ඇහුවා මොන හරි ගැටලුවකද ඔබ වහන්සේලා ඉන්නේ? මේ හාමුදුරුවෝ අනේ බලන්න සාරිපුත්‍රයන් වහන්සේ අපි නිවන් දකින්නමයි මහාන උනේ. ඉතින් දැන් අපි මේ විදිහට මහානදම් පිරුවා භාවනා කළා. නමුත් අපිට සමාධි මාත්‍රයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ උපදේශ බලාපොරොත්තු වුණා. උන්වහන්සේ කිසි උපදේශයක් අපට දෙන්නේ ඒ වෙලාවේ සරුවත් මහරහතන් වහන්සේ බැලුවා ඒ මොකද? නුවණින් කල්පනා කරලා බලනකොට දැක්කා මේ ස්වාමීන් වහන්සේට මේ ජීවිතේ නිවන් දකින්න පිනක් තිබුණේ නැහැ. කියන්නේ මොහුකුරාගිය නුවණක් නැහැ. දැන් මෙතෙන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළා. මේ අත්තන්ට දැන් බණ කිව්වත් මේ අත්තන්ගේ පාරමිතිය නැත්තම් මේ අත්තන්ට පුළුවන් ධර්මය අවබෝධ කරගන්න බෑ. එහෙනම් කුසල් මහරජුරු කොතර බණ ඇහුවද? හැමදාම හවසට ගියා පැවැත් නුවරට බණහන්. කොසල් රජුරන්ට සෝහාන් වෙන්නවත් පුළුවන් වුණාද? සෝහාන් වෙන්නවත් බැරි වුණා. එහෙනම් අපි දැන් මේ බුත්සසුණක් තියෙන කාලේ හොඳට සමත විපස්සනා පුහුණු කරලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි පින්නතුනේ අපට මේ බුද්ධ ශාසනය බැරි වුණොත් මෛත්‍රී බුද්ධ ශාසනය හරි නිවන් දකින්න පුළුවන්. නිකම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න ලැබේවා ලැබේවා කියලා හිතුවට හරියන්නේ නැහැ ධර්මයේ පුරුදු කරන්න ඕන. එහෙමනම් මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාට සරියුත් මහරහතන් වහන්සේ වදාලා ඇවැත්නි විස්තරයක් කියන්න ගියේ නැහැ. මං ඔබ වහන්සේලාට බණ ටිකක් කියන්නම්. හැබැයි මම බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙවෙයි කිව්වා. මේක පුදුම කතාවක්නේ. දැන් මම මෙතන ඉඳගෙන මෙයන්ට කිව්වොත් එහෙම අද මම බණ කියන නිවන් දකින්න නෙවෙයි කියලා. මෙයන්ට ගැටලුවක් නෙවෙයිද? මුළු ත්‍රිපිටකයේම පින්නතුනේ බණකට කලින් මේ විදිහේ ප්‍රකාශයක් කරපු එකම තැන මෙතන විතරයි. මට අහුවෙලා තියෙන්නේ. බණට කලින් කියනවා මම මේ බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙවෙයි කියලා. ඇයි එහෙම ප්‍රකාශයක් කරේ? එහෙම ප්‍රකාශයක් කරේ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා. දැන් මේ හාමුදුරුවෝ හිතුවොත් බුදු හාමුදුරුවන්ට බැරිදී සැරියොත් හාමුදුරුවෝ ගොඩ දාලා දෙයි කියලා හිතුවොත්. ඒක බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් නෙවෙයිද? අගෞරවයක්. අන්න ඒ නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේ වදාළේ මං ඔබ වහන්සේලාට බණ කියනවා. හැබැයි මම බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙවෙයි සන්තෝෂයෙන් මැරෙන විදිය කියලා දෙන්නේ. එහෙමනම් අන්නේ දේශනාව තමයි අද මම පින්නතුලට කියලා දෙන්නේ. පින්නතුනේ සන්තෝෂයෙන් මැරෙන්න නම් අංක එකට පුරුදු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කම්මාරාමෝ හෝති. ඔන්න පළවෙනි එක කර්ම හයක් තියෙනවා. කම්මාරාමෝ හෝති කියලා කියන්නේ වැඩ වලින් අයින් වෙන්න ඕන. සතුටින් මැරෙන්න. ඉතින් මේත් බලලා ඒක මාර කතාවක් අපි කොහොමද වැඩ වලින් අයින් වෙන්නේ කියලා නේද? නමුත් වෙනතට මේක ටිකක් හිතට ගන්න අපේ තියෙන ලොකු දුර්වලතාවයක් තමයි අපි ජීවිතේ සැලසුම් කරගන්න. ඉන්න තියෙන්නේ දින 25000 30000 නම් මේක මොනතරම් තීක්ෂණව අපි සැලසුම් කරන්න ඕන. ඇත්තටම ලංකාවේ මිනිස්සු මේක සැලසුම් කරගන්නෙම නැහැ. බටහිර මිනිස්සු ගත්තාම ඇත්තටම යැත්තු පංචකාමේ හරි හරියට විඳිනවා. අපේ අයට ඒක නැහැනේ. අපේ අය ඉපදිලා ඉතින් බහතේරන කාලේ ඉඳලම මැරෙනකම් මොකක් හරි බරක් ඔළුවේ තියාගෙන ඉන්නවා. නේද? එහෙම නෙමෙයි ජීවිතයේ හොඳට සැලසුම් කරා නම් තේරෙනවා මේක ගෙනියන්න ඕනේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපේ වැඩ තියෙන පිළිතුරෙන් කල්පත්තායි වැඩ. දැන් බලන්න ගයක් හදනකොට ගයක් හදනකොට අපේ මට මතක අපේ පැරණි තාත්තලා එහෙම හොඳම ලී ඕන. හ්ම් ඊළඟට හොඳ හොඳ වැලි ඕන හොඳ ගල් වර්ග ඕන. ඒවා උප්පරිම හොයනවා. හොඳ කම්බි දාන්න ඕන. ඉතින් ඔක්කොම හොඳටම ගේ හදනවා සත්‍ය සම්පන්නව. ඊළඟට තීන් තාලේප කරන්න ගියාම අහනවා ඒ ගාන අපෝ ගාන වැඩි කියලා අපිම තින්ත ටික ගා ගන්නවා දැන් බලන්න බටහිර රටක වෙන්නේ කොහොමද ඒගොල්ලෝ නිකන් අර ගෙවල් හදනවා කියන්නේ නිකන් පිටිත් මණ්ඩප්ප ගහනවා වගේ දී කෝටු වලින් වගේ හදන්නේ හැබැයි තීන් තාලපනේ හොඳම විශේෂඥයෙකුට දීලා කරගන්න මොකද ඒ ටිකනේ පේන්නේ අපේ අය කරන්නේ පින්නතුන බිත්ති ඇතුළට දානවා පුදුම විදිහ අරටෝ. හැබැයි තේන ටික අපි සවුත්තු කරගන්නවා. දැන් බලන්න කෑම හදන්න කියත්. කෑම හදන්න ගියොත් අපේ අම්මලා පැයක් දෙකක් තුනක් ඕකට ගන්නවනේ. හැබැයි විනාඩි 5න් කාලේ ඉවරයි. ඒ ඇත්ත විනාඩි 5න් උයලා පැය දෙකක් විතර කනවා. මම මේ කියන්නේ මේ ටික ඔයත්තන්ට කරන්න කියන එක නෙවෙයි. ඒත් මේ පංචකාමයේ උනත් විඳින්න ගන්නවා කියන එකයි මට කියන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලමු ඇයි අපි වැඩ කරන්නේ? ඇයි අපි වැඩ කරන්නේ? අපි වැඩ කරන්නේ ජීවත් වෙන්න මොකක් හරි රස්සාවක් කරන්න ඕන. ඒ නිසා අපි වැඩ කරනවා. ඊළඟට අපි වැඩ කරන්නේ ඇයි? කවුරු හරි කිව්වොත් එහෙම අනේ මේක කරලා දෙන්න කියලා උදව්වක් පිණිස අපි වැඩ කරනවා. එහෙමත් කරන්න අපි වැඩනේ. ඊළඟට වැඩ කරන්නේ ඊළඟට වැඩ කරනවා වැඩ පිණිස වැඩ කරනවා. වැඩ පිණිස වැඩ කරනවා කියන්නේ සමහර වැඩ මවනවා. වැඩ නැතුව බෑ. දැන් සමහරු කියන්නේ මට වැඩ නැත්තම් පිස්සු වගේ කියලා නේද? දැන් සමහර අම්මලා ඉන්නවා කුස්සියට ගියාම අතන බඩුව මෙතෙන්ට ගන්නවා මෙතන බඩුව අතෙන්ට ගන්නවා වැඩ මවනවා. අන්න ඒකට කියන වැඩ පිනිස වැඩ කරනවා කියලා. එතකොට හිතන්න අපේ මේ ශරීර කූඩුව යන්ත්‍රයක් කියලා හිතන්නකෝ. මේක යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න මේ යන්ත්‍රේ නතර කරන්න ඕන. දුවන කාර් එකක එන්ජිම පරීක්ෂා කරන්න පුළුවන්ද? පුළුවන්ද? වේගෙන් යන කාර් එකක එන්ජිමක් අපිට පරීක්ෂා කරන්න පුළුවන්. බෑනේ. එහෙනම් කාර් එක නතර කරන්න ඕනේ මේක පරීක්ෂා කරන්න. අන්න ඒ වගේ තමයි මේ ජීවිත යාත්‍රාවේ යථාර්ථය දකින්න නම් මේක ස්ලෝ කරන්න ඕනේ. මේක නතර කරන්න ඕනේ. නතර කරේ නැත්නම් අපිට මේක යථාර්ථය දකින්න බෑ. ඒත් මේකෙන් කියන්නේ මෝන හොදන්න එපා, ඇඟ හොදන්න එපා. රෙදි හොදන්න එපා, ගේ අත ගා ගන්න එපා, කෑම පිස ගන්න එපා කියලා නෙවෙයි. මේකේ කියන්නේ ප්‍රොජෙක්ට් වලින් අයින් වෙන්න ඕන. ව්‍යාපෘති. දැන් බලන්න අපේ අය පෙන්ෂන් ගියාට පස්සේ දැන් ගොඩාක් අය ප්‍රොජෙක්ට් පටන් ගන්න. නේද? අවුරුදු 70ක් විතර ගියාට පස්සේ ඉඩම් ගන්නවා. තාප්ප ගහනවා, ගෙවල් හදනවා, අතන වැඩයි, මෙතන වැඩයි. යකාගේ කම්මල වගේ මිනිස්සුන්ට තව දවස් 100ක්වත් නිදීටි කියන්නත් බැ සමහර මිනිස්සු. වැඩ කෝටිය යොළුයි. එහෙම මිනිස්සෙකුට කවදාකවත් සන්තෝෂෙන් මැරෙන්න බෑ කියනවා. ඒක ඇත්තනේ. දැන් බලන්න සමහර අම්මලා අපිත් එක්ක කතා කරගෙන ඉන්නකොට කියනවා නේ හාමුදුරුවනේ මගේ නම් වැඩ ඔක්කොම ඉවරයි. මට ඒත් එක තුවෙක් ඉන්නවා. ඒ දුව තාම විවාහ කරලා දෙන්න බැරි වුණා. මේ වැඩේත් ඉවර කරා නම් මට සන්තෝෂෙන් ඇත් එක පියාගන්න පුළුවන් කියලා ගොඩාක් අම්මලා මට කියලා තියෙනවා. මම ඉතින් ඒ වෙලාවට කල්පනා කරන එක වැඩක් ඉතුරු වුණා. සතුටෙන් මැරෙන්න බෑ. එතකොට වැඩ කෝටියක් ඔළුවේ තියෙන මිනිහෙකුට සතුටෙන් මැරෙන්න පුළුවන්. බෑ. ඒ නිසා පින්නතුනේ මේක හොඳට හිතට ගන්න මේ ජීවත් වෙන පුංචි කාලය සැලසුම් කරගන්න. සැලසුම් කරගත්තේ නැත්නම් අපරාධයක්. විශ්‍රාම කාලයක් තියෙනකො විඳින්ද? ඒක මැරෙන්න නෙවෙයි තියෙන්නේ. විවේකී විඳගෙන බණක් දහමක් අහගෙන භාවනාවක් කරගෙන හොද කලාවේ බොහොම සතුටින් ඉන්න තියෙන කාලයක් නේ. බලන්න මේ රටේ කොච්චර වයසක මිනිස්සු දුක් විඳිනවද? හිතා ගන්න බෑ. ඇයි සැලැස්මක් නැහැනේ. ජීවිතේ සැලැස්මක් නැහැ. ඉතින් එදා මේ දේශනාව කරේ සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට. හැබැයි මම මේක අද කරන්නේ ගිහියන්ට කියලා මම දන්නවා. ඒතර හාමුදුරුවරුන්ට උනත් එහෙමයි. ස්වාමීන් වහන්සේ නමක් දැන් පන්සලක් හදන එක ලොකු පිනක්. ආරාමයක් ගොඩනගන එක ලොකු දෙයක් නේ. මොකද ඒක අනේකසාරී බොහෝ දෙනෙකුට පිළිහිට වෙන තැනක් නේ. පන්සල කියන්නේ නේද? පොදු තැනක්. හැබැයි මේ හාමුදුරුවෝ එක් වැඩේ කරන කාලේ ඒක කරලා නිමා කරන්න ඕන. එහෙම නැතුනොත් මේකට ඇබ්බැහි වුණොත් ඇබ්බැහි වුණොත් උන්වහන්සේක මහානකමක් ඉවරයි. අපවත් වෙනකම්ම ඔය වැඩේ කරන්න. ගඩොල් ඉල්ලනවා, සිමෙන්ති ඉල්ලනවා, වැලි ඉල්ලනවා. හපවත් වෙනකම් ඒක. එහෙනම් ස්වාමින් වහන්සේ නමක් වුණත් විහාරයක් හදනවා නම් යම් කිසි කාලවක වානුවක කරලා නිමා කළා තමන්ගේ මහානකම කරගන්න ඕන. කියන අප දෙපක්ෂයටම මේක පොදුයි. ගිහියෙක් හරි පැවිද්දෙක් හරි අනිවාර්යෙන්ම සතුටෙන් මැරෙන්න නම් වැඩවලින් අයින් වෙන්න ඕන. දෙවෙනි කාරණේ තමයි බස්සාරාමෝ හෝති. මොකද්ද බස්සාරාමය කියන්නේ? කතාව. පින්නතුනි මේක කලින් අහලා තිබ්බත් වැඩියෙන් කතා කරන මිනිස්සු අපාය යනවා කියලා. වැඩියෙන් කතා කරන මිනිස්සුන්ට සතුටින් මැරෙන්න බෑ කියනවා. දැන් බලන්නකෝ මේ මනෝවිද්‍යාව පොත්වල පවා තියෙනවා මම දැකලා තියෙනවා. වැඩියෙන් කතා කරන මිනිස්සු ඉන්නෙම අසහනෙන් කියනවා. ඒක ඇත්ත. අනේ මේක කියවුණාද අපරාධ මේක කිව්වේ කියලා ඉවරලා ඔහොම හිතනවනේ. ඒක හොඳම දේ තමයි අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙන එක. දැන් බලන්න අපි කුඩු බොන මිනිහට බයිනවා කුඩුකාරයා කියලා. මත්වතුර බොන මිනිහට බයිනවා බේබද්දක් කියලා. මේවට ඇබ්බැහි වෙලා කියලා. මට නම් හිතෙන්නේ කතාවත් ඒ වගේම එකක්. කතාවට ඇබ්බැහුණාම පාර යන මිනිහෙක් හරි අල්ලගෙන කතා කරනවා. ඒකේ නැත්ත. දැන් වැඩි මොකොත් ඕන නැහැ. ඔය අත්තන්ට මේ ජීවිතේ වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන මොකක් නිසාද? මොකක් නිසාද? කට නිසා. එහෙනම් අවශ්‍ය දේ කතා කළ නිශ්ශබ්ද වෙන්න ඕන. මේක කියන්නේ කතා නොකර ඉන්න කෙනෙක් නෙමෙයි මේක දෘෂ්ටියක්. කතා කරන්න ඕන. හැබැයි පින්නතුනේ අනවශ්‍ය දේවල් කතාවට යන්න එපා. දැන් බලන්න එහෙම මිනිස්සුන්ට සමාජයෙන්වත් පිළිගැනීමක් නැහැනේ. කවුරු හරි කෙනෙක් ওই මලගෙදරක හරි ඔය කතා කර කර ඉන්නවනම් මට හිලා තියෙනවා. අනේ හාමුදුරුවෝ දෙන්න නම් අහුවෙන්න එපා. ওই මනුස්සයාට අහුණත් කෝච්චියට අහුණා වගේ කියලා අපිට කියනවා. එතකොට බලන්න මේ මනුස්සය එතනින්ම පිරිහිලානේ මේ කතාව නිසා. එහෙනම් කතාව පුළුවන් තරම් අඩු කරන්න ඕන. අපට අත්දැකීම් තියෙනවා පින්නතුනි. කතාවට ඇබ්බැහිවිච්ච මිනිස්සු මරණ මන්ත්‍රකෙත් මරණ මන්ත්‍රකෙත් කතා කරන්න කැමති. ඒක තමයි ස්වභාවය. මරණ මන්ත්‍රකෙත් කතා කරන්න කැමති කියන්නේ. පණ ඇදයටත් කතා කරනවා. දැන් ඔය සමහරක දවසක් අපි ලෙඩි කොට පිළිච්ච යන්න ගියා. වයෝවෘත තාත්තා කෙනෙක් ඉතින් ඔක්සිජන් ගහලා නොයෙක් ඒවා ගහලා බොහොම දැන් අසාධ්‍ය තත්ත්වේ. මේ තාත්තගේ පුතා තමයි අපි අඳුරන්නේ. අපි ඉතින් පිළිච්චිවා. පිළිච්චිනකොට මේ තාත්තා මොන මොනවා හරි කියන්න හදනවා. ඉතින් මම ඒ පුතාට ඇඟිල්ලෙන් අල්ලලා කිව්වා මේ තාත්තා මොනවද කියනවා කියලා. අහන්න මොකක් හරි කියනවා කියලා. ඒ පුතා මගේ දිහාට hinaවලක් වනෑ නෑ ස්වාමීන් වහන්සේ. අපේ තාත්තා හරි ආසයි කතා කරන්න. බලන්න. පණ ඇදයටත් කතා කරන්න කැමති. එහෙනම් මේක පාලනය කරගන්න ඕන. මේක තමයි බස් ආරාමය. සතුටින් මැරෙන්න. බලන්න පුංචි දේවල් ලොකු දේවල් නෙමෙයි. තුන්වෙනි එක තමයි නිද්ධාරාමෝ හෝති. මොකද්ද නිද්ධාරාමය කියලා කියන්නේ? නින්ද දැන් බලන්න නිදාගන්න එපා කියලා නෙවෙයි මෙතන කියන්නේ මෙතන කියන්නේ පින්නතට සමහර අය ඉන්නවා උදේටත් නිදි දවල්ටත් නිදි රෑටත් නිදි හරියට පිඹුරෝ වගේ එහෙම මිනිස්සු ඉන්නව නේද නින්දමයි එහෙමනම් දැන් මීට කලින් අපි දැනගෙන හිටියේ නෑනේ ගොඩාක් නිදා ගන්න අය අපාය යනවා කියලා. කියන්නේ සතුටෙන් මැරෙන්න බෑ. සතුටෙන් මැරෙන්න බෑ කියන්නේ කෙලින්ම දුගති ගාම වෙනවා. එහෙනම් මෙතන නොනිදා උඩ බලාගෙන ඉන්න කියලා කියනව නෙවෙයි. මෙතන කියන්නේ නොනිදා ප්‍රතිපත්ති පුරන්න කියලා. දැන් ගොඩාක් අයගෙන් මම අහලා තියෙනවා භාවනා කරන්නේ නැද්ද කියලා මහනවා මං ඉතින් ඉඳලා බණ අහන්නේ නැද්ද? සමහර මිනිස්සු දෙන උත්තර තමයි අනේ හාමුදුරුවනේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම තමයි භාවනාව කියන්නේ. ඉතින් දැන් බලන්න උදේ 6ට අවදි වෙන මිනිහ මිනිස්සෙක් උදේ 5ට අවදි වුණා නම් පැයක් තියෙනවනේ මොකක් හරි කරගන්න. රෑ 10ට නිදා ගන්නවන් රෑ 11ට නිදාගත්තා නම් එතන පැයක් තියෙනවා. කාලේ නෑ කාලේ නෑ කියන එක නම් සම්පූර්ණ බොරුවක්. කාලේ හදාගන්න පුළුවන් අවස්ථාවේ තියෙනවා එහෙනම් තුන්වෙනි කාරණේ කාටත් මතකයි මොකද්ද? නිද්දාරාමය. නිින්ද පාලනය කරන්න ඕන. හතරවෙනි එක ඝනසංගනිකාරාමෝ හෝති. මොකද්ද ඝනසංගනිකාවේ කියන්නේ? රැළට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත. අර කුරුල් රෑන වගේ අම්මයි තාත්තයි පුතයි බෑනයි යේලි මොන බුරුමුනි බිරියෝයි පිරිවරාගෙන තැඹිලි වන්න වගේ ඉන්න කැමැති. මේක පින්නතුනි ගිහිව හැටියට කමන්නේ ඒක එහෙම හිටියට. හැබැයි තේරුම් ගන්න එක දෙයක් අපි ආවේ තනියම. යන්නත් තියෙන්නේ තනියම. ඕනම දෙයක් එකපාර අතහරින එකද ලේසි ක්‍රමානුකූලව අතහරින එකට. ක්‍රමානුකූලව අතහරින එක ලේසි. එහෙනම් දැන්ම ඉඳලා පින්නතුණී හුදකලාව පුරුදු වෙන්න ඕන. ඇත්තටම පින්නතුණී මේ හුදකලාව අපේ අය හුරු වෙලා නැහැ. මේක පුදුම සැපයක් තියෙන්නේ. දැන් බලන්න සමහර වයෝවෘද අම්මලා පවා කියන අනේ මහා කරුණයක්. ගෙදර කවුරුත් නැහැ, කට්ටිය වැඩට යනවා මං තනියෙන්. ඒක පොඩි chance එකක්. මේ තනියෙන් ඉන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක පුදුම වාසනාවක්. ටිකක් මේකට පුරුදු වෙන්න. ගෙදර ඉන්නකොට ටිකක් තනියෙන් ඇවිදිනවා. තනියෙන් පොතක් පතක් බලනවා. තනියෙන් පොඩ වත්තට ගිහිල්ලා විඳිනවා. පින්නතුනි මේකට ටික කාලයක් හුරු වෙන්න බලන්න. පුදුම සැපයක් ඒක. ඒකට කියන්නේ කාය විවේකී කියලා. කාය විවේකී. ඊළඟට චිත්ත විවේකී. චිත්ත විවේකය කියන්නේ ටිකක් භාවනා කරලා නිවරණයටපත් කරලා හිතේ සංසිද්ධිය ඇති කරගන්න එක විවේකයක්. නිවන පවා හඳුන්වන්නේ උපදි විවේකය කියලා. එහෙනම් මේ විවේකය හදාගන්න ඕන. හොඳ කලාව. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ඔය සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති දේශනාව වෙන දේශනා දේශනා කරන්න කලින් පූර්ව කෘත්‍යය දේශනා කරනවා. මොකක්ද මේ පූර්ව කෘත්‍යය? මහානනි මේ භාවනාව කරගන්න ඕන නම් මෙන්න මේ ටික ඉස්සෙල්ලා කරපල්ලා. මොනවද? අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාකාරගතෝවා. එක්ක මේ ආනාපාන සතිය වඩන්න කැලේකට යන්න. නැත්තම් හොඳ විවේක පරිසරයක් තියෙන ගහක් මුලකට යන්න. ශුන්‍යාගාරය තමන්ගේ ගෙදර හරි කාමරයක් නිශ්ශබ්දව ශුන්‍යාගාරයක් බවට පත් කරගන්න. එතකොට බලන්න මේ ටික නැත්තම් භාවනාව කරගන්න පුළුවන්ද? බෑ. නිවන් දකින්න පින්නතුනි විවේකයේ කියන එක අත්‍යවශ්‍යයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් පින්නතුලට ඒක පහදෙලි. පස්වෙනි කාරණය සංසග්ගාරාමෝ හෝති. සංසර්ග තියෙනවා පින්නතුනි පහක්. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. සංසර්ග කියන්නේ බැඳීම් තමයි. දස්සන සංසග්ග කියන්නේ තමන් ආදරය කරන අය දකින්න හරි ආසයි. ඒක ඉතින් ගියන්ට ඒක ඒක තියෙන දෙයක් ඒක එහෙම නැති කරගන්න කියනව නෙවෙයි. නමුත් ඒකේ ලිමිට් එක තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න සමහර අය මම දැකලා තියෙනවා ගොඩක් වයසක මිනිස්සු පවා පර්ස් එක අරිනකොට තමන් ආදරය කරන කෙනාගේ පින්තූරේ තියෙන පර්ස් එකේ. ඒ කියන්නේ අර පර්ස් එක අරින අරිනාට එයා පේන්න ඕන. ඉතින් ඕවා පින්නතර පුංචි දේවල් වගේ පෙවුනට දැන් සමහර මිනිස්සු ඉන්නවා දැන් භාවනාවට ආපුවාම හොරෙන් හොරෙන් පොත් බලනවා. දවසක් එහෙම කෙනෙක් මම බලනකොට පොතක් නෙමෙයි ඇල්බම් එකක්. මම මේ මොකද? එතකොට කියනවා අනේ මගේ මුණුබුරු දෙන්නෙක් ඉන්න සාමදාස මේ තාත්තා කෙනෙක්. මේ දෙන්න දකින්න නැතුව මට ඉන්න බෑ. මට ඉතින් ඒ වෙලාවේ තේරුණා අනේ අපොයි මැරෙන්න මේ මිනිසුන්ට පුළුවන් ද දාලා පුළුවන්ද? අන්න දස්සන සංසග්ග. ශ්‍රවණ සංසග්ග කියන ආදරය කරන අයගේ හඬ අහන්න ආසයි. සමුල්ලාප කියන්නේ එයා ඇත්තට කල්ලාප සල්ලාපය දෙන්න ආසයි. සම්භෝග සංසං. අන්න ඒකත් හරි වැදගත්. ඔය ආදරය කරන අය දෙන දේවල් තියෙනවනේ බහන්ද. කරාම දෙකක්, ගවුමක්, නැත්තම් කාලිතමක්, සපත්තු දෙකක් එහෙම දෙනවා නේද? ඒක දුන්නාම මොකද සමහරු කරන්නේ? මේක අරයා දුන්නා කියකේ අතගා ඉන්නෝනේ. එහෙනම් ඒකට අර වැඩි කැමැත්තක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ සිවුරට බැඳිලා ඉඳිලා සිවුර නැක්කෙක් වෙලා ඉපදුනා නම් දැන් මට ඔය එක ළමෙක් කිව්වා එයාගේ ආච්චි දැන් සීයා නැතිත් වෙලා. හරි වයසයි. සීයා විවාහ වෙන දවස් දාපු වලල්ලක් හරි මොකක් වලල්ලක් තමයි. මේ ආච්චි හැමදාම මේක දිහ ගන්නවලු බෑග් එකකින් පිහදනවලු. ඒක දිහා බලාගෙන තනියෙන් hina වෙනවලු. ඉතින් බලන්න අනිවාර්යෙන්ම මේ අම්මට සුගතිගාම වෙන්න පුළුවන්ද? අමාරුයි. මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. ඔය අනුරාධපුර යුගයේ එක පොඩි හාමුදුරම පින්නපාතේ ගියා. අවුරුදු 14යි. ඒක දායකයෙකුට හිතුණා අද හාමුදුරුවන්ට මම දෙන්න ඕන රස්නයෙන් දානෙ. දාන වෙලා හත්මුත් ඉපතිතුන ඉස්සරහට ගෙනාවා. අර පොඩි හාමුදුරන්ට බත් බෙදුවා. ගින්දර වගේ බත්. පාත්‍ර යකඩනේ පොඩි හාමුදුරුවන්ගේ අතිත් අතපයත් සිව්මැලි අර පාත්‍රය අල්ලගෙන ඉන්න බෑ. උන්වහන්සේ අතින් මේ අතට ගන්නවා මේ අතින් මේ අතට ගන්නවා පිච්චෙනවා. ඔතන හිටිය සිල්මෑණි කෙනෙකුත් පින්න පාතේවිලා. එයාට වයස අවුරුදු 14යි. මේ සිල්මෑණිව දැක්කම මේ හාමුදුරන්ට මේක අල්ලගෙන ඉන්න බෑ. තමන්ගේ තිබුණ පාත්‍රයට යටින් තියාගෙන පැටියක්. කලකට පැටි තියෙන. පැටිය දුන්න මේක තියාගන්න කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒක පහසුවෙන් පින්නපාත කරගෙන ගියා. මේ දෙදෙනා අවුරුදු 60ක් වෙනකම් දෙන්නටම අවුරුදු 60යි. මහානදම් පිරුවා. රුවන්වැලි සෑමලුවේදී දෙන්න මොන ගැහුණා. අර සිල්මෑණියතුළු භික්ෂුණියා අඳුරගත්තා මේ අර මන් පැටිය දීපු පොඩි හාමුදුරුවෝ. ළඟට ගිහිල්ලා මාව අඳුරනවාද කියලා. අර පොඩි හාමුදුරුවෝ මට මතකයි තානේ වඳුරට හැමදාම මතක් වෙනවා. මොකද්ද උනේ? මේ දෙන්නගේ මේ තැටි කතාව පින්නතුන රාගයට පෙල්ලුණා. අවුරුදු 60 දෙන්න සිදු කරලා ගියා. බලන්න මේ සම්භෝග සංසග්ගවල තියෙන භයානකම. එහෙනම් මේවා පුංචි දේවල් වගේ පෙවුනට මේවා බරපතල දේවල්. ඊළඟට පින්නතර මේවා නවතින්නේ කාය සංසග්ගෙන් තමයි. එහෙනම් සංසර්ගවලින් ටික ටික අයින් වෙන්න ඕන. අවසාන එක තමයි ප්‍රපංචරාමෝ හෝති. ප්‍රපංච කියන්නේ මොනවද? තණ්හා දිට්ඨිමාන. මේ ඇත්ත බලයි තණ්හාවෙන් කොහොමද අපේ අපි අයින් වෙන්නේ? නෑ මෙතන කියන්නේ මෝඩ විදිහට තියෙන තෘෂ්ණාව අයින් කරන්න ඕන. අවශ්‍යතාවයේ සලකලා දේවල් පරිහරණය කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයිනේ. මේ අත්තන්ට කසාද බඳින්න එපා කියලා නැහැ. ගෙවල් හදන්න එපා කියලා නැහැ. වාහන ගන්න එපා කියලා නැහැ. ළමයි හදන්න එපා කියලා නැහැ. එහෙම තියනවද? නැහැ. එහෙනම් අපේ අය වරද්ද ගන්න මොකද්ද? අපේ අය වරද්ද ගන්න පින්නතුනේ වාහනයක් ගන්නවා වාහනයට බැඳෙනවා මැරෙනකොට වාහනේ තරන් යන්නයි කල්පනා. ඔන්න වර්ධන තැන. ඒකනේ වරදින්නේ. නැත්තම් ওই වාහනයක් පැදලා හිටියර මොකක්වත් වෙන්නේ නැහැ. තියෙන ප්‍රශ්නය තමයි වාහනේ අපහැර ගන්න බෑ. දැන් කසාදයක් බැන්දම නෝනට ආදරෙ ඉන්න ඉපේ නේද? නැත්තම් විවාහ වෙන්න ඕනේ නෑනේ. ආදරෙන් ඉන්න ඕන හැබැයි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතයට පමණයි. ඉතින් මේකට බැඳිලා නෝන අතහරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අන්න අපාය යනවා. දැන් අපේ අම්මලාට තියෙන ලොකු බැඳීමක් නේ දරුවෝ. මේ අම්මලා හිතනද මේ ජීවිතේ පළවෙනි වතාවට දරුවෝ හැදුවා නෙවෙයි. එක අම්මා කෙනෙකුගේ ජීවිතේ හදපු දරුවෝ ප්‍රමාණය පින්නතුනි මහා ගංගා දෙකක් කියලා ඒ ගංගා දෙකේ වැලි කැටවලට වඩා වැඩිලු. දැන් මේ අම්මා කෙනෙක් ගත්තාම මේ ජීවිතයේ දරුවෝ දෙන්න විතරනේ මතක. අසංකේය ගණන් වැඩි කැටවලට වඩා දරුවෝ හදලා තිනවා කිව්වහම දැන් මගේ ජීවිතේ ගත්තොත් මගේ ජීවිතේ ආරම්භක කෙලවර හොයන්න බෑ. මෙන්න මෙතනින් මේ හාඳුරු පටන් ගත්තා කියලා. ඒ කියන්නේ අනවරාග්‍ර කියලා කියන්නේ. එතකොට මේ ඇත්ත හදලා තියෙන දරුව ප්‍රමාණය කියන්න පුළුවන්ද? එහෙමනම් ඕක දැනගෙන වර්තමාන දරුවන්ට ඕක කියන්න යන්න ඕනේ ඒ ළමයින්ට ආදරය අවශ්‍යයි ආදරය දෙන්න ඕන යුතුයකම් ඉෂ්ට කරන්න ඕන හැබැයි අම්මා දන්නවා මේ අලුත් දෙයක් නෙවෙයි මේ කරේ කියලා. සසර කරගෙන ආපු දෙයක්. තිහි මායට බැරිද අතහැර දාලා යන්න? පුළුවන්. එහෙමනම් පින්නතුනි ඔන්න ඔය තෘෂ්ණාව. දිට්ඨි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටි ඒක අඩු කරගන්න බණ අහන්න ඕන මාන්නේ ළඟට. දැන් සමහරුන්ට පුදුම මාන්නයක් තියෙනවා. දවස් 25000 ඉන්නේ උඩරිම. උඩින් යන්නේ. පින්නතුනි අනතිමාන වෙන්න බලන්න. ගොඩාක් මාන්නක්කාරයෝ තමයි අපායන්. ඒ තරම් භයානකයි මේ මාන්නේ. එහෙමනම් ඕක තමයි පින්නතුනේ ප්‍රපංච කියලා කියන තණ්හා දිට්ඨිමාන. දැන් මෙන්න මේ කරුණු හය ජීවිතයට ගලපගත්තොත් hina වෙලා මැරෙන්න පුළුවන්. සතුටින් මැරෙන්න පුළුවන් මොනවද? වැඩවලට තියෙන බැහැ අඩු කරගන්න කතාවට තියෙන ඇබ්බැහි අඩු කරගන්න, නින්දට තියෙන ඇබ්බැහි අඩු කරගන්න, එකට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්තට තියෙන ඇබ්බැහි අඩු කරගන්න, අර කියපු සංසර්ග පහෙන් ටික ටික අයින් වෙන්න, ප්‍රපංච වලින් අයින් වෙන්න පින්නතුනි සන්තෝෂයෙන් මැරෙන්න මේක උපකාරයක් වෙනවා. එහෙනම් පින්වත් හැම දිනාටම සතුටෙන් මැරෙන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති